අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට අපි රත්නසිරි මහත්තයා ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. අද කමඨා වාර්තා 13ක් විතර ස්වාමීන් වහන්සේ. අවසරයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ කළ ධර්ම දේශනාවේ මා පෙරේද කරපු එකේ යෙතුණාදී මාහට පැහැදිලි නො වටහා ගැනීමට අපහසු ගැටලුවක් निराකරණය කර ගැනීමට ඔබ වහන්සේට নমස්කාර කර ඉදිරිපත් කරමි ආනාපාන සති භාවනාවේ සංඥා නොමැති තත්වයක් ඇති වූ කල එහි දිවනුව මත මරණාසන්න මොහොතේදී එම සංඥා නොමැති තත්වයක් ඇති නම් පුනරුත්පත්තියක් ඇති නොවන බව දේශනා කළා. එම தත්වය තුළ මාර්ගඵල ඇතිවීම පිළිබඳව කෙසේදයි දැනගැනීමට කැමැතියි. එවැනි සතිය තුළ ඇතිවන සංඥා නොමැති தත්වයක් භ්‍රම තලයක් අතර යම් සම්බන්ධතාවයක් ඇතනම් ඒ ගැනද විස්තර කර දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. බල අන්තිම වාක්‍ය නැවත කියන්න. එවැනි සතිය තුළ ඇතිවන සංඥා නොමැති தත්වයක් ධක්මතලයත් අතර යම් සම්බන්ධතාවයක්. මොකද? සත්‍යයක් සහ ධර්මතාවයක්. ඔව්. ආයෙත් කියන්නේ එවැනි සතිය තුල ඇතිවන සංඥා නොමැති තත්වයක්. තත්වයක්. ඔව්. ධක්මතලයක්. බ්‍රහ්මතලයක්. ඔව්. බ්‍රහ්මතලයත් අතර යම් සම්බන්ධතාවයක් ඇතනම් ඒ ගැනද විස්තර කර දෙමින් ඉල්ලා සිටිනවා. ඔතේ ඉතින් බ්‍රහ්මතලය කියන්නේ සංඥාවක් නම් මේ සංඥා නැත්නම් ආය බ්‍රහ්මතලයක් හොයන්න හදනවා කියලා කියන්නේ අසුචි ගොඩේ මැණික් හොයන්න හදනවා වගේ නැත්නම් කක්ක වල කක්ක හොයන්න හදනවා. මේ සංඥා නැති තත්ත්වයක් තුල <clears throat> බ්‍රහ්ම ලෝක, දේව ලෝක, මනුස්ස ලෝක හොයන්න හදනවා කියලා කියන්නේ මේක තේරෙන්නේ නැති එක එතකොට නම් තේරෙනවා. මේවා හොයන්න හදනවා නම් උකට තමයි සංඥා කියන්නේ. ඒවා නැති තලයේ බ්‍රහ්ම තලයක් තියෙනවද නැද්ද කියලා හොයන හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේකට ලස්සන වචනයක් දේශනා කරනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් ගැන අපි මඤ්ඤණා කරන්න ගත්තොත් ඒ නිසාම ඒ සංඥා නැති තත්ත්වයක් කෙලෙසලා යනවා. ඒක බුද්ධි විඳින වෙනුවට ඒක ප්‍රපංච කරන්න හදනවා. මඤ්ඤණා කරන්න හදනවා. ඉතින් ඒක තමයි පුත්තජන ලෝකේ කියන්නේ. කොච්චර පිරිසිදු කළා දුන්නත් ඒක තව එකක් එක සංසන්දනය කරන්න හදනවා. ඒ සංසන්දනය හරහා අර පිරිසුදුකම කෙලෙසෙනවා. ඉතින් ඒ නිසා නිර්වෘල් සත්‍යක්, නික්ලිෂී සත්‍යක් නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒකට ගියාට පස්සේ ඒකට කොනහන්නේ. ඒක අනිත්‍යවත් එක සංසන්දනය කරන්න ආදිනවා. ඉතින් එතකොට වෙන්නේ අරක කෙලෙසනවා. ඉතින් ඒක නිසා මේක අමාරුයි මූල ධර්මානුකූලව හෝ මේ විෂයක් වශයෙන් ඉගෙන ගන්න නිසා පුළුවන් තරම් බලන්නේ සංඥා නැති තත්ත්වයට ගිහිල්ලා ඕක අරකද මේකද කියලා ඔබ ඔබා මැන මැන බලන්න යන්න එපා. එතකොට සංඥා නැති තත්ත්වයක් වෙන්නේ නැහැ. අලුතෙන් ආයෙ සංඥා දාගත්ත වෙනවා. ඈදි දිහේට බොරදී එකතු කරගත්ත වෙනවා. ඉතින් ඒක නිසා කල්පනාකාරීන්ට කවදාවත් නිවන් දකින්න බෑ. නැවතත් කියනවා කල්පනාකාරින්ට කවදාවත් නිවන් දකින්න බෑ. ඒ ඒ කල්පනා, ඒ මඤ්ඤණා, ඒ කියන මේ සංඥා හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සඳහා සලකුණු තබන තාක් නිවනක් වෙන්නේ නැහැ. ඒ නිසා එතෙන්ට යන්න ගිහිල්ලා අත්දකින්න. කලපන්න යන්න බා මොන දෙයක් එක්කවත්. එතකොට ආය සංඥාවක් එනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංකේදී දිග සුලන් ධාරාවක්සේ නාසයේ ඇතුළු බිත්තිය ඔස්සේ සිසිල්ව ඉහළ නගින ආශ්වාසයේද කෙටුව උණුසුම්ව පහළට වැටෙන ප්‍රශ්වාසයේද දෙස බලා සිටීමේ මේ ආස්වාදය හා ප්‍රස්වාසයත් අක්‍රමත්ව සිදුවන්නාසේද ඒ දෙක අතර පරතරය වෙනස් වන සුළු බවද හැඟිනි. ක්‍රමෙන් ආස්වාස ප්‍රස්වාසයේ තුනී වී ගියේය. මා හිස් අවකාශයේ දෙස බලා ඉන්නාක් මෙන් හැඟිනි. එහි කොනක හිමිහිට නලියන ආස්වාස ප්‍රස්වාසයක් තිබෙන බව දුටුවෙමි. නැවත හිස් අවකාශයේ පමණක් දිස්විය. නැවත ආශ්වාසය ප්‍රශ්වාසය යන්තමින් මතුවිය. ඒ දෙස බැලුව විට එය පැහැදිලි ලෙස පෙනෙන්නට විය. ක්‍රමයෙන් ඒ නැතිව ගොස් හිස් අවකාශයේ දිස්විය. ආශ්වාසය ප්‍රශ්වාසය නොදැනුණත් මා සිටින්නේ සතියන බව තේරුණි. ශරීරයේ බරගතියක් වැටහුණි. දෙපා වල වේදනා තද ගති දැනුණද ඒ සතියට බාධා නොවිය. සිතුවිලිද පැමිණ ගිය අතර ඒට බාධාවක් නොවිය. මුහුණේ අනින්නාක් බඳු වේදනා කීපයක් පැන නැගී නැති වී ගියේය. නැවත ආස්වාසය ප්‍රස්වාසය මතුවිය. මෙසේ පැයක පමණ භාවනා වාරය තුල ආස්වාසය ප්‍රස්වාසය නොමැති අවකාශය තුන් වතාවක් පමණ දිස්විය. නමුත් එය පැවති කාල සීමාව කෙටි විය. ඉන්පසු පරියංක භාවනා වාර දෙකදීම ආස්වාසය ප්‍රස්වාසය තුනවීම දැනුණද ගෙවී යාමක් දැනුනේ නැත. අවශ්‍ය උපදෙස් සපයන ලෙස වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් මේක අර පළවෙනි වතාවට දකින්නකොට එහෙම නැත්නම් ඒක අඳුනගන්න වෙලාවේදී ඒක ලොකු කුතුහලයක්, සබකෝලයක්, කෝඩු ගතියක් තියෙනවා. පුරුදු කරන පුරුදු කරන ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් අරගනි මේ හිස්තන නැතිනේ නිකම නෙවෙයි අපිට තියෙන්නේ ඇතිතැනට තියෙන කෑදරකම නිසා හිස්තැනට නිබේම කොන් වෙන ගතියක් තියෙනවා. ඇති දේවල් වලට කෑදරකම තමයි සංස්කාර වල තියෙන එකතු කිරීමේ ලක්ෂණය. හිස්තනාවට පස්සේ එකතු කරන දෙයක් නැහැ. ඒ නිසා ඒක නිකන් භූනියමක්. ඒක මුස්පේන්තුවක්. ඒක පරාජයක්. ඒක කම්මැලිකමක්. ඒක බයක්. ඒක අනිශ්චිතතාවයක් කියලා එනකොට මේකට අපේ බීතිකාවක් කියනවා. ඉතින් ඒ නිසා බීතිකාව නිසා නැතිකම නෙවෙයි තියෙන්නේ එනකොට මූණට කෙල ගහන ගතිය. ඉතින් ඒ නිසා ඇති දෙයට අන්නේ ගතිය දාගන්න පුළුවන් නම් ඇති දේ එනකොට මොන්නම දෙයක්වත් ගණන් ගන්න තු ඉන්නකොට නැති දේ විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ පටන් ගත්තට පස්සේ ඕක තමයි අමාරුම කොටස. ඊට පස්සේ මේක බහුලීගත කරන්න තිබුණට තීන දේ ජාතක අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග හොයන්න යන්න එපා. රූප වේවා, වේදනා වේවා, සංඥා වේවා, සංස්කාර වේවා කියන්න ඕනේ. නැති දේ ආවත් දැන හෝ නොදැන ප්‍රතික්ෂේප කරන්න. එතකොට පෙනේ බුදුහාමුදුරුවෝ කියපු දේ සත්‍ය නම් නැති බව තමයි 95%ක්ම අපේ හිතේ තියෙන්නේ. ඇති දේ තියෙන 105%ටත් අඩු ප්‍රදේශයක්. ওই ඇති දේ තියෙන 105%ටත් අඩු ප්‍රදේශය තුල තමයි කෙලෙස් සේරම තියෙන්නේ. ඒ නිසා නැති දේට යෑමට කියනවා ශූන්‍යතාවයේ, තුච්ඡතාවයේ, රිත්තතාවයේ, අනත්තතාවයේ පරතෝ ගතිය කියලා. ඉතින් ඒකට වෛර කරන එක තමයි පෘථජන ජීවිතය කියන්නේ. පෘථජන ජීවිතේ ශූන්‍යතාවයට වෛර කරනවා. රිත්ත භාවයට වෛර කරනවා. තුච්ඡ භාවයට වෛර කරනවා. අනත්ම භාවයට වෛර කරනවා. පරතෝ භාවයට වෛර කරනවා. ඉතින් මේ කියන්නේ ඒක පොඩ්ඩක් දැන් අහුවෙලා. ඒක නිසා භාවනාවේ සද්ධාාවක් වශයෙන් හෝ ඒ නැති භාවයට සමාන තැනවත් දෙන්න අඩු ගන්න. එතකොට අපිට තේරෙයි තියෙන දේ අල්ලන්න යෑමෙන් තමයි අපිට මේ නිවන ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. ඒ නිසා තියෙන දේ ඇවිල්ලා යන්න අරින්න. නැති දෙයටත් නොදකින් කියන්න එපා. මූණට කියලා ගහන්න එපා. උණු වතුරක් කරන්න එපා. එනකොට එන්න දෙන්න. ඉතින් ඒකට පුරුදු වීම සඳහා දැන් හොඳ වෙලාව කරගෙන යනු ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි ස්වාමීන් වහන්සේ. සංඥාවේ අත්පටිලාභය හේවත් මොකුත්ම නොදැන තැනට ගිය පසු නිවන අරමුණු කරන්නේ කෙසේද? හුස්ම රැල්ල සියුම් වෙවි ගොස් ප්‍රාශ්වාසයේ අගදී මොකොත්ම නොදැන්න තැනකට යයි. මේ දෙකම සමානද? එසේත් නැත්නම් සංඥාවේ අත්පටිලාභය වෙනම දෙයක්ද? ඔය සංඥා අට්ඨපටිලාභය කියලා බුදුරජාණන්සේ දේශනා කරන්නේ අරූප ලෝකේ නැත්තම් සූක්ෂම රූප තියෙන తত্ত্বය. ඉතින් ආශාසයේ මැද රූප ආකාරයෙන් පේනවා. ඒ ගෙවිල ගෙවිල ගිහලා අරූපයක් බාටපත් වෙනවා. ඒක හුස්ම රැල්ලකට ඒක තියෙනවා. නමුත් දක ගන්න බෑ අපේ හිත කලබල නිසා, අපේ හිත අකීකරු නිසා. ඉතින් ඇති දෙයට සාපේක්ෂව නැති දෙය තේරුම් අරගෙන ගියාම තේරෙනවා මේ සූක්ෂම දේ අල්ලන්නේ සාමාන්‍ය සංඥාවකින් කරන්න බෑ. ඒකට හොඳට ඇහක් පිට ඇහක් තියාගෙන ඒකම බලන් හිටියොත් තේරෙනවා. ඒකට ගියත් ඇයි නිවන් ලබන්නේ නැත්තේ? ඇයි එතෙන්දී ඔක්කොටම නිවන් ලැබෙනවද කියලා ආනන්ද සාංශේ ප්‍රශ්නයක් ආවා. අබුදුරජාණන් කියනවා සමහරෙක් නිවන් ලබනවා සමහරෙක් නිවන් ලබන්නේ නැහැ. ඒකට ආනන්ද සාංශයන මෙච්චරක් ගැඹුරට ගිහිල්ලත් ඇයි ස්වාමීන් වහන්සේ ඒ සංඥාමේ අත්පටිලාභය නිවන ඒකාන්තයෙන් ලබලා දෙන්නේ නැත්තේ කියලා. මේ සංඥාමේ අත්පරිලාභයේ තියෙන ආශාව නිසා නිවන බැඹෙන්නේ නැහැ. ඒක උපයවුවට ඒකට බැඳීමක් ඇති කරගන්න නැතුව උපයන්න උදාහරණයක් වශයෙන් කියනවා තමයි දරුවෙක් වැදුවට වදපු දරුවට විශේෂ ආසාවක් නැතුව කරන්න පුළුවන් නම් සියලු දරුවන්ට සම ආසාවක් එන්න පුළුවන්. තමන්ගේ දරුවට විශේෂ කරන්න හදනකොට කවදාකවත් එවැනි මාතාවකට සියලු දරුවන්ට සමසේ බලන්න බෑ. ඒ නිසා වදාගත්ත දරුවටත් අනිත් දරුවෙකුට සේ සමානව කරනවා කියලා කියන්නේ තමන්ගේ දරුවට විශේෂයක් කරන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන්නේ උදාහරණය තමයි රාජාව රට්ටම් විජිතම් පහාය කියලා තමන් දිනාගත්ත රට යුද්ධ කළා දිනාගත්ත රට අතහැරලා දානවා. දිනූ රට හැරපියා යන රජ කුසේ. ඉතින් ඒක අමාරුයි. අපි දිනපු රට කර උඩ තියාගෙන තමයි ඉන්නේ. ඒක නම්බුවට තියාගෙන ඉන්නවා. හැම විභාගයක්ම පාස් වෙන්න හැම ශිල්පයක්ම ඉගෙන ගන්න හැම භාෂාවක්ම ඉගෙන ගන්න බෑ තම්බේයකට සලකන්න එපා. ඒකයි අපේ තේරවාදයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය සියලු ශිල්ප වලින් ආඩ්‍ය වෙන්න ඕන. සියලු හැකියාවන්ගෙන් ආඩ්‍ය වෙන්න මොනවාක්වත් දන්නේ නැති කෙනෙක් වගේ ඉන්න ඕන. ඒතකොට මේ ශිල්ප නිසා අපිට බරක් එන්නේ. ඒ නිසා සංඥාමේ අත්පටලාවේ උපයන්න. හැබැයි ඒකට උදේ විසිකරන කුණු කෙල ටිකක් වගේ එකක් විසිකලා දාන්න. ආයත් උපයන්න ආය විසිකරන. ඒකට මේ අපි එදිනදා මේ උපයන සංඥා ගැන කුමන කතාවක්ද? ඉතින් ඒ අමාරුවෙන් උපයා ගන්න දෙයට සුවිශේෂ ආසාවක් આવොත් ඒකම කොක්කක් වෙනවා. ඒකම උදැල්ලක් වෙනවා. ඒකම ඇණයක් වෙනවා. නිවන් ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා එතෙන්ට යනකොට ඒ පාඩම ඉගෙනගෙන යන්න ඕනේ. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. පින්වත් ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව. පරියංක භාවනාව සඳහා වාඩි වී කය ඍජුව ලිහිල්ව තබාගත් පසු ටික වේලාවකින් පසුව ආනාපාන සඳහා සිත නාස්පුඩුව වෙතට ගමන් කරයි. ඒ ආයුධින් විනාඩි 15ක් පමණ ගතවන විට විසිරී යන ස්වභාවයක් දැනේ. විවිධ වර්ණ රටා දිස්වීමට පටන් ගන්නවා. නිල් කහ කොළ ආදිය. ඒ ආයුධින් ටික වේලාවක් ඊටත බලා වර්ණයක් දිස්වේ. දිස්වේ යන්න හිතන විට සුළු මොහොතකින් નિરાයාසයෙන්ම නැවතත් ආනාපානයට සිත යොමු වේ. මම ආධුනිකයෙකු බැවින් දවස් දෙකක් පමණ යනතුරු සිත ආනාපානය තුළ රඳවා තබා ගැනීමට අපහසු විය. දැන් එසේ වන්නේ නැත. එහෙත් භාවනාව අතරවාරයේ මෝහණයේ තද ගතියක් හා විශේෂ බර ගතියක් දැනීමට පටන් ගනී. එය වේදනාවල් ලෙස මෙනෙහි කරමින් සිටින විට ආයාසයකින් තොරව ආනාපාන සඳහා සිත යොමු වේ. ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව පහදා දුන සේක්වා. මේ ගෞතම බුදුසසුන නිවන් අවබෝධ කර ගැනීමට කරන උතුම් සත්කාරයේ හේතු වාසනා වේවා. පුතින් දවස් දෙකක් භාවනා කරලා ඔය වගේ தත්ත්වයට යන එක තමයි අපිට භාවනා කරලා ලබා ගන්න පුළුවන් උසස්ම දැනුම. ඕක තමයි කවුරුත් කරන ක්‍රමය. අපිට අර්ථක බදලා තියෙන මීවදයක් ගත්තාම මීවදේ එකතු වෙලා තියෙන වෙලාවකුත් තියෙනවා මීවදේ විසිරෙන වෙලාවකුත් තියෙනවා. වැස්ස වෙලාවට මීවදේ එකතු වෙනවා. එතකොට ඒක පොදියට හිටිනවා. පායන වෙලාවට මීවදේ විසිරලා යනවා. මීවදේ විසිරලා තිබ්බත් පොදියට තිබ්බත් මීමැසන්න මුකුත් වෙන්නේ නැහැ. ඇත්තටම මීමැස්සෝ හරියට වැඩ කරන්නේ විසිරලා ඉන්න වෙලාවයි. නිසා හිතේ පොදි වෙන වෙලාවක් තියෙනවා, විසිරෙන වෙලාවක් තියෙනවා. ඒ දෙකටම භාවනා කියන පුරුදු වෙනවා නම් මේ එකතු වෙච්ච වෙලාව විතරයි භාවනා විසිරෙච්ච වෙලාව භාවනා හොඳ නැහැ කියන ගත්තොත් ඉතින් දවස් දෙකක් නෙමෙයි අවුරුද්දක් භාවනා කරත් වැඩක් නැහැ. ජා හිතේ පොදි වෙන වෙලාවක් තියෙනවා, ඒකාග්‍ර වෙන වෙලාවක් තියෙනවා, ඒකෝදි වෙන වෙලාවක් තියෙනවා. හිත විසිරෙන වෙලාවක් තියෙනවා. දෙකේ එකක් විතරක් තියෙනවා නම් ඕකේ සාපේක්ෂ භාවයක් නැහැ නේ. කොයි වෙලාව හෝ විශ්‍රීතියෙදි නිතිපතා භාවනා කරන එක තමයි යෝගාවචරය කියලා කියනවා. එකතු වෙලා හර ගිහිලා තියෙන විතර භාවනා කරන මනුස්සයාට එච්චර යෝගාවතියක් නැහැ. ඉතින් ඒ නිසා අපිට ජය පරාජය දෙක තේරුම් ගන්න බෑ. සැප දුක දෙක තේරුම් ගන්න බෑ. යසායස දෙක තේරුම් ගන්න මොකද එක පැත්තක් විතරක් ඉල්ලන. ඒ නිසා දවස් දෙකක් භාවනා කරලා හිත විසිරී ගියත් අත නෑර භාවනා කරන එක නා කවදා හෝ තේරුම් ගන්නවා. හිතේ සංකිත්තං වාචිත්තං සංකිත්තං චිත්තං පදානාති. වික්කිත්තං වාචිත්තං වික්කිත්තං චිත්තං පදානාති. දැන් මේ දෙක එකක් හොඳයි කියලා නෑ. දෙකම සමානව බලන්න කියලා තියෙනවා. ඉතින් අපේ උඩට කවුරු මේ ඔබනවද මට තේරෙන්නේ මේ එකතු වෙන එක විතරයි හොඳ කියලා ඉල්ලනවා. විශේෂ ගම වහවනවා, කෝච්චියට පයින්නවා, මූදේ පයින්නවා, භාවනා වර්ධුණයි කියලා හඬනවා. අනේ කවුරු ගන්නකෝ මට අහන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් මේ යන ක්‍රමේ තමයි කරන්නේ. විසුණුත් වෙලාවට භාවනා කරන්න. එක තුනක් භාවනා කරන්න. එතකොට තමයි හිත කියන්නේ මොකද්ද කියලා අඳුර ගන්න පුළුවන්. නැත්නම් අරකම ඕනයි කියලා කිව්වොත් ඒක තණ්හාව තමයි. තණ්හාව නැතුව කරනවා නම් වික්ෂිප්ත හිතත් සංකිට්ඨ හිතත් දෙකටම සමසේ කරගෙන යන්න දිනනවා දිනනවාමයි. ඒක නිසා අපි මේකට මේ කෙනාට හොඳයි කියලා පීගා ප්‍රශ්නයක්. අතිගරු ස්වාමීන් වහන්සේ පසුගිය දිනවල ඔබ වහන්සේ දෙන ලද උපදේශ පිළිපදිමින් අද දින පරියන්කේ යෙදුණෙමි. ගත සිත තැම්පත් කරගෙන භාවනාවේදී ටික වේලාවකින් සිතුවිලි ගලා එන්නට විය. සතිය නොවෙනස්ව පැවතුණි. බාධකයක්ව තිබුණු සිතුවිලි ඉවත් කර නැවත සිත දිරිමත් කරගෙන කයට සිත යොමු කරගත් විට සැහැල්ලු ගතියක් දැනේ. අසමාන සතුටක් හා විවේක ගතියක් දැවුණි. සිතේ කැළඹිලි ගතියක් නොවි විනාඩි 20ක පමණ කාලයක් නොකඩී පැවතුණි. මේ කාල සීමාව තුළ මගේ සිතේ නීවරණ ධර්මයන්ගෙන් තොර වූ කාලයක් බව දැනුනි. මගේ සිතේ ඇති වූ එම චිත්ත වර්ධනය තව තවත් වැඩි කර ගැනීමට අවශ්‍ය කරන උපදෙස් කාර්මික ලබා දෙන ලෙස දෙපා නැමද ඉල්ලා සිටින වහන්සේට පෙරවන් කරනයි. ඌ කවදා හරි නීවරණ වලට සාදර වෙච්ච දවස් තමයි නීවරණ දිනන්නේ. නීවරණට නොදකින්න ඔබතන් කියන තාක්කල් අනාරාධිතව ගෙටේ. බුදුරජාණන් සූත්‍රයක් තියෙනවා සාන්දිටික සූත්‍රය කියලා. ඒකෙදි බුදුරජාණන් සඳහන් කර දෙනවා කාමච්ඡන්දේ හිතේ තියෙනකොට කාමච්ඡන්දේ හිතේ තියෙනවා කියලා දැනගන්න එක තමයි ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගතිය. ඕපනයික ගතිය. සම්දිත්තුකෝ ඕපනයිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ කියලා කියන්නේ තණ්හාව තියෙනකොට කාමච්ඡන්දේ තියෙනවා කාමච්ඡන්දේ කියලා දැනගන්න එක. ඉතින් ඒකට නොදකින් නොපතන් කිව්වොත් ධර්මයට නොදකින් නොපතන් වෙනවා. මේක ව්‍යාපාදේ තියෙනකොට දැන් මගේ හිතේ ව්‍යාපාදේ තියෙනවා දැනගන්නවා. තීන මිද්දේ තියෙනකොට මේකට තමයි තීන මිද්ද කියලා දැනගන්න. ඒකට කියනවා සාන්දෘෂ්ටික අස්පනා පිට ධර්මය දැකීම. ධර්මය දකින්න කියලා බුදුන් දකින්න එක නෙමෙයි මේ කියන්නේ කාමච්ඡන්දේ දකින එක. ව්‍යාපාදේ දකින එක. තීන මිද්දේ දකින එක. ඉතින් ඒකට වෛර කරන්න නිසා හැමදාම කාමච්ඡන්දේ ගෙටවදිනවා. එන විලාදි බාර ගන්න. මේ තමයි කාමච්ඡන්ද. මේක තීන මිද්ද නෙවෙයි. මේක ව්‍යාපාදේ නෙවෙයි. මේක උද්දච්ච කුක්කුච්ච නෙවෙයි. ඉතින් ඒක දැනගන්න මේ අත්මන අපිට කාමච්ඡන්ද තියෙන්න එපා. ඒක නැති වෙලාවයි කොහොම ඉගෙන ගන්න. ඒක නිසා මේ අභ්‍යාසෙන් ඊට පස්සේ අභ්‍යාසය තමයි නීවරණ එනකොට කරප්පන් හදන්න ඕන ගමන් නැහැ. වක්කාර වෙන්න ඕන ගමන් නැහැ. එහෙම නැත්නම් ආසාත්මක ලක්ෂණ පහර කරන්න ඕනේ නැහැ. මේ භාවනා කරනකොට නේ කොයි වෙලාවෙත් තියෙනවා නීවරණ. දැන් ආවට පස්සේ හොඳට වෙන් කරලා අඳුර ගන්න. මේක කාමච්ඡන්දේ. ව්‍යාපාදේ නෙවෙයි. මේක ව්‍යාපාදේ කාමච්ඡන්දේ නෙවෙයි. හරියට ආස්වාස වේලාවේදී ප්‍රසවාසය නෙවෙයි කියලා තේරුම් ගන්නවා වගේ. ඉතින් මේක සදාචාරවාදියට කරන්න බෑ. දැන් තරහ යනකොට තරහ ගස්සන්න කියන නම් බෞද්ධයර කවදාකවත් කරන්න බෑ. නිසා බෞද්ධයර කවදාකවත් නිවන් දකින්න බෑ. බෞද්ධ දකින්නකොටම කාමච්ඡන්දේ දකින්නකොට කරප්පන්නේ. දකින්නකොටම මේ ආධාත්මික ලක්ෂණ පහළ වෙනවා. gadu ගෑනවා කියලා අපි පැත්තේ කියනවා. ඒ නිසා කාමච්ඡන්ද කියන එක මේ පුකිල්ලෝට උණු ටිකක් තියනා වගේ තමයි. බුලත් මල්ලේ ඔක්කොම තියෙන්නේ බෑ පස් වගේ නැත්තම් බුලත් වෙනවා. ඉතින් කාමච්ඡන්දේකට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම් කොච්චර වටිනවා. පැකට් කරලා විකුණන්න පුළුවන් ඕන කොම්පෝස්ට් වගේ. මුදී තරම් මේගොල්ලන් මේ කරප්පම් මේ කවදාවත් දැකලා නැති එකක් වගේ. ඉතින් ඉතල හැන්ද වෙනකම් කරන්නේ කාමච්ඡන්දේ වගේ. සාමාජ ඉස්සරහට ආවට පස්සේ අම්මා ඔක්කොම නිකන් සදාචාරවාදී වෙනවා උපාසකම්මල වෙන්න හදනවා උපාසක මහතුරු වෙන්න හදනවා නිකන් කවදාකවත් දැකලා නැති එකක් වගේ. කාමච්ඡන්දයම මේ කාමච්ඡන්දේ කියලා තේ එකක් දීලා පිටත් කරන්න බිස්කට් එකක් කඩලා දීලා බ්ලත් කේල්ලවරියක් තියෙනවා කන්න දීලා පොඩ්ඩක්ම වාඩිලා හිටපන් මට මේ උඹේ දත් ගන්න බලා ගන්න ඕනේ. උස කොච්චරද කියලා පොඩ්ඩක් බලා ගන්න ඕනේ. කේස් මොන පාටද කියලා බලා ගන්න ඕනේ කියලා ෆයිල් එකට තොරතුරු ටික ගන්න. එතකොට යන්නේ නැහැ. ඊට පස්සේ එන්නේ නැහැ. ඔය පොලිසියට අහුවෙච්ච අන තත්ත්වවාදී උගේ ඔය ලකුණු ටික ඔක්කොම ගන්නවා. තත් කීයක් තියනවද? කොණ්ඩේ ඔච්චරද? උස කීයද? ඊට පස්සේ කියන අන්ට පස්සේ අහුවෙන්න එපා. ෆයිල් එක අපි ගාව කියලා. ඊට පස්සේ උවෙන්නේ නැහැ. ඒ කාමචන්දේ ආවට පස්සේ ගෙට කොටවලා වාඩි කරවලා මුතට දත් ගන්න බලන්න. කාමචන්දේ උඩුතල්ලේ දත් තියනවාද? හරකුන්ගේ නෑ උඩුතල්ලේ දත්. අන්නේ ටික බලන්න ඒක කාමච්ඡන්දේ ඇතේ. අපි ඇයි ගාවේ? අති පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී සක්මන් භාවනාවේදී මූල කර්මස්ථානයන් වෙත සතිය පවත්වා ගැනීමට හොඳින් සිදු කළ හැකියි සිතමි. ආනාපාන අවස්ථාවේදී සක්මනේදී කයට සම්පූර්ණයෙන් සිත් යොමු විට දැනෙන සියලු සංවේදනයන් ධාතු ස්වභාවය ප්‍රකට වීම ලෙස දැනෙමින් ධාතු මනසිකාරයේද සිත යොමු වෙයි. අවට ශබ්ද ශ්‍රවණය වුවත් ඉන් බාධා ඇති නොවේ. අද උදෑසන හුස්ම රැල්ල සංසිඳී යන අවස්ථාවකටපත් උනේමි. සියලු සංවේදන යන් මොහතකට නොදැනී ශාරීරිය වෙනත් හිස් ස්ථානයකට ඇදී ගිය බවත් අත්විඳෙමි. නැවත පියවි තත්වයට ඒමට උත්සාහ කළත් නැවත නැවත එම සංසිද්ධිය අත්දැක්කෙමි. මා හිඳ සිටි ආසනයේ නැගී සිටීමට පවා නොහැකි විය. ටික වේලාවකින් නැවත ඊතා සංසුන් ලෙස මූල කර්මස්ථානයට පැමිණීමට හැකි විය. මම කවුදැයි සෙවීමට කයට සිත යොමු කරන ආකාරය පිළිබඳ ඔබ වහන්සේ සිදු කළ දේශනය මා තුළ ඇති කළ මානසික විප්ලවය මට වචනෙන් විස්තර කළ නොහැක. මම කවුද යන ආර්ය පරිශ්‍රණය කිරීමට ඔබ වහන්සේ අපට උපකාර වේවා. උපදෙස් ලැබේවා, අනුශාසනා ලැබේවා. ඔබ වහන්සේට අමාමා නිවන් සාසත් වේවා තෙරුවන් සරණයි. හිතලු බඩ මහත මුදලාලි කෙනෙක්. ඇති මුදලාලි දවසක් වැසිකිළියට ගිහිල්ලා තුආයක් ඇඳගෙන වැසිකිළියට ගිහිල්ලා වෙලා ලික කණ්ණාඩියක් උඩින් දැද්දී තුආය කඩාන වැටෙනවා. බුදුසුන් මුදලාලි කිව්වා අම්මෝ දැකපෝ කල් කිවලු. මොකද බඩ තියෙන ඉඳ යටි බඩ පේන්නේ නැහැ. තුආය කරලා ගියාට පස්සේ මම කවුද කියලා දැකපු දවසේ කන්නඩියක් ඉස්සරහින් යකෝ දැකපු කල් අයියෝ නිතන් ඔයාලට ඇවිල්ලා ඉගෙන ගන්න දේවල්. කන්නඩියකට කියලා ඇඳුම් ටික ගලවලා දාන්න. එතකොට පේනව කවුද කියලා. ඒ තරම් ඇඳුම් ඇඳගෙන ඉඳලා පිස්සු වටගෙන තින්නේ අපිට. මේක ශිෂ්ටාචාරය කරන. කවුරු හරි කිව්වොත් මේ ඇඳුම් ගලවලා දාන එක අශිෂ්ටයි කියලා ඇත්ත. සෙනගේ ඉන්න තර කරන්න එපා. මේ මොකද්ද මේකේ තියෙන මේ මේ গুপ্ත දේ. බුදුජානන්ද කියනවා කුරුළු වැද්දා කැලේ වැද වැදිකම් කර කර ඉන්නකොට ශිෂ්ට මිනිස්සු එනවල් දර හොයන්නේ. ඒකට අර මිනිස්සයා පඳුරකට මුවා වෙනවලු. බුදුහාමරණ පඳුරට මුවා වුණාට හෙළුව වැහෙනවද කියලා අහනවා. ඔය අපි 60ක් ඇඳගෙන හිටියත් ඇතුලේ හෙළුව තියෙනවනේ. ඒක අශිෂ්ට දෙයක් තමයි මම කියන්නේ. ඒගොල්ලෝ මගේ ප්‍රകൃතිය කොතනකවත් නැති වෙන අපි මම අපාණ්ඩ හදනවා. අපි කවුරු හරි ඉස්සරහා මම මහත් එක් වෙන්න හදනවා. අරය වෙන්න හදනවා, මෙයා වෙන්න හදනවා. අන්තිමට මැරෙන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ මල නටවුණ තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. මම එයා කවුද කියලා දන්නේ නැහැ. මුචි ඒක නිසා හොඳට බලන්න මේ ඔක්කොම තියේදී මම දැන් මෙතන ඉනකොට මොකද්ද මට තේරෙන්නේ? මම ඇවිදිනකොට මොනවද මට තේරෙන්නේ? මම හිටගෙන ඉනකොට කොහොමද මන් දන්නේ? දෝකට ඔච්චර නටන්න ඕනේ නැහැ නේ පොඩියෙකුට කියලා දුන්නාට පස්සේ. පොඩි එකා පට ගන්නකොට අල්ලමුකද ඇඳලා නැහැ නේ. පොඩි එකා ඇඳලා නැහැ. පොඩි එකාට ඉස්සල්ලාම කවුද අඳන්නේ? අම්මයි තාත්තයි. ඊට පස්සේ ඉවරයි ඉවරයි. ඒකට පස්සේ ඇඳපු එක ගලවන්න බෑ උට ආයි. කොයි පොඩි එකත් ඇඳගෙන උපදිනවද නැහැ නේ. ඌට ඇඳුවාට පස්සේ අම්මද බුල ඊට පස්සේ ඇඳුම් ගලවන එක විශාල අපරාධයක්. ඒ වගේ අපිට තියෙනවා උප්පත්ති කේන්දරය කියලා එකක් තියෙනවා ආරූඪ කේන්දරය කියලා එකක් තියෙනවා. ආරූඪ කේන්දරය තමයි අපි ඇඳගෙන තියෙන්නේ. අපි අඳින්නේ මම අසවලා අසවලා කියලා. ඉතින් උප්පත්ති කේන්දරය වල කේන්දර බලනවට වැඩිය ආරූඪ කේන්දරෙන් බලතැකි මීයකා මොකකටද ඇඳලා තියෙන්නේ කියලා. තමන්ම තමන්ගේ ඇඳ ඇඳපක බැල දැක්කනම් තේරි මේ කවුරු පිනවන්නද මේ නටන්නේ. ඒ ඔක්කොමලත් පිස්සෝ. මොකද්ද මේ මගුල බුදුරජාණන් අපිට කියනවා ඔබ උඹ කවුද කියලා බලාගනි. මේ ලෝකෙට පරකාසි පැත්තක තියලා කැලේකට ඵලයක් ගහක් මුලට ඵලයක් ශුන්‍යකාරට ඵලයක් මේ කාටව රඟපාන්න එපා. ඒකට මම කවුද කියලා බලන්න ගියාම ඒක විශාලම පිස්සුවක් එක්කෝ. එනත විශාලම ආධ්‍යාත්මයක්. විශාලම දර්ශනීය ලෝකේ තියෙන්නේ මම කවුද කියලා බලන්න. අපි පුළුවන් තරම් කරන්නේ ඒකෙන් හැංගිලා මේ සදාචාරයට හැංගිලා, ඇඳුම් වලට හැංගිලා, උගත්කමට හැංගිලා, අරකට මේකට හැංගිලා මේ මම කවුද කියන එක බලන් වෙච්චාර මුදලායට වගේ ජක්කෝ දැකෝ කල් කියලා ඉති. ඒකට රෙදි ගැලවිලාම වැටෙන්න. බුද්ධජනසී ඔක්කොම ගලවලා කියනවා ඇතුලේ තියෙන හිත බලපං ඒක කොහොමදත් නිවන් දැකලා තියෙන්නේ. පබස්සර මිදම් බික්කවේ චිත්තං. හිත ප්‍රභාස්රයි මේ ආගන්තුක උපක්ලේශ වලින් වැහිලා තියෙන්නේ. මේ උපක්ලේශ බොහොම පොඩ්ඩයි. ඕක ගැන ඔච්චර නරන්න බෑ. ඇතුලේ තියෙන ප්‍රභාස්වරය දකින්න. දැක්කට පස්සේ අපි ස්වභාවයෙන් හොඳයි. මේ අම්මලා තාත්තලා අපිට උගන්වපු වැරදි ටික නිසා මේ ඇඳලා ඉන්නේ. නැත්තම් ස්වභාවයෙන් හොඳයි. ඒ නිසා දැක ගන්න ලැබේවා. ඉද්ද ගැලවිලා වැටේවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිපූජනීය ස්වාමීන් වහන්සේ මා අද දින පරියංක භාවනා වඩන අවස්ථාවේදී ආශ්වාසය පශ්වාසය හුස්ම රැල්ල හොඳින් ස්පර්ශ විය. දිග සහ කෙටි හුස්ම රැල්ල වැඩි වේලාවකින් නොපෙනී යාම. සබ්බකාය පටිසංවේදී අවස්ථාවට ළඟා විය. එහි මට වෙනදා අත් නොදකින ආකාරයේ මුළු ශරීරය පුරාම විශේෂයෙන් උඩුකය, ලේ නහර දිගේ යන ආකාරයත් මුළු ශරීරයම බැලුණයක් හුම්බන විටක මෙන් විශාල වන ආකාරයක් දුටු වෙමි. උඩුකයේ තනින් තන ඉදිකටු වලින් අනින්නාක් මෙන්ද සියුම් ස්පර්ශයක්ද දැනුනි. ඉන්පසු හුස්ම රැල්ල ක්‍රමයෙන් සියුම් වීමට පතන ආකාරයද නිරීක්ෂණය කෙලෙමි. එසේ ස්වල්ප වේලාවක සිටින විට සිටින විට පාදවල යටිපතුල් වල හිරියක් දැනුනි. ඒද ධාතු වශයෙන් මෙනෙහි කිරීමට හැකි වුණි. මගේ මෙම අත්දැකීම් තවදුරටත් නිවැරදි කර ගැනීමට සඳහා ඔබ වහන්සේගෙන් අවශ්‍ය උපදෙස් ඉල්ලා සිටිමි. ඔය මේක නැවත නැවත වෙන්න ඕනේ නැවත නැවත වාර්තා කරන්න. එතකොට මේක පන්නරේ හිටිනවා. ඒ නිසා කෙටිකම හොයන්න යන්න එපා. කෙටිකම නැහැ. ඔය තීන සත්‍යෙම නැවත නැවත වෙන්න ඒකම නැවත නැවත වාර්තා කරන්න. එතකොට Tamanටම තේරෙයි මේ වාර්තාවට සාපේක්ෂව හෙට ලියන වාර්තාව, අනිද්දා ලියන වාර්තාව අනිවාර්යෙන් පිරිසුදු වෙනවා. ඒ නිසා ඒකම බලන්න මේමයි නියමම ධර්මෝජාව කියලා තයි ඒකම නැවතුන ඉදිරිපත් කරන්න දැනගන්න අතින් දාන්න පමණක්. ඇති ඇති හැටියෙම නැවත නැවත දැකලා නැවත නැවත ඉදිරිපත් කිරීමෙන් ඒක කරන්න තියෙන අනුග්‍රහය ඒක තමයි ඒක. ගරු ස්වාමීන් වහන්සේ මම මුලදී සක්මන් භාවනාව කළා. ඒදී මට පෙනුනේ වම දකුණ ලෙස පාදයේ සක්මන් කළමි. මට දැනුනේ පාදයේ තව තදගතියකුත් වේදනාවකුත් පමණයි. එය ඉවසා තව ගමන් කළා. එහාට මෙහාට වැටෙන්න යනවා වගේ දැනුණා. තදින් වේදනාව හා මුළු ඇඟම කසන්නාසේ දැනුණා. එයත් ඉවසාගෙන ගමන් කළා. විනාඩි 45ක් පමණ ගත වුණා. පසු ආනාපාන සතියම පටන් ගත්තා. මා සතියෙන් හුස්ම ඉහළ පහළ යනවා දැනගතිමි. වෙනදා දැක්කෝ රූප, ශබ්ද දැනුනේ නැහැ. නමුත් සතියෙන් හුස්ම යන එන බව හොඳින් දැනුණා. හුස්ම කෙටි වශයෙන්ද දිග වශයෙන්ද යන බව දැනගත්තා. ටික වේලාවකදී හුස්ම දැනුනේ නැහැ. පාවෙන්නා වාගේ දැනුණා. නිදිමත ගතියත් විසි වුණා වාගේ දැනුණා. එහෙත් මා සිටියේ සිහියෙන්. වරින් වර එසේ වුණත් ඇඟ පුරාම කසන්න පටන් ගත්තා. එසේ වෙන්නේ ඇයි කියා මට කියා දෙන්න ස්වාමින් වහන්සේ. වහන්සේ මත බුදු වේවා. ඔය මේ ටික කොයි වෙලාවෙත් ඇඟේ සිද්ධ වෙනවා. අපි මේ දරුවෝ ගැන හිත හිත, ආණ්ඩුව ගැන හිත හිත, වැස්ස ගැන හිත හිනුව දන්නේ නැහැ. නැත්නම් මේ ඇඟ නලියන එක තෝන්තු වෙන ගතිය හැම වෙලාවෙම තියෙනවා. හොඳට ඇඟ දිහා බලන හිටියොත් මේක නිකන් අහම්බයක් වගේ පිටකෙදරක ගියා වගේ තමයි තේරෙන්නේ. මොකද අනුන්ගේ කුණු කන්දල්මනේ බල බලයි ඊය ගැන බලනවා, හෙට ගැන බලනවා. ඒ නිසා ඇඟ දිහාම බලන ටික වෙලාවක් ඒක නිකන් තොරණක බල්පත් වෙනවා. පුදුමාකාර බුදුරැස් කරකැවිල්ලක් තියෙනවා. ඉතින් ආපුවම අහනවා මොකද ස්වාමීන් වහන්සේ මට මේ වෙච්ච දේ කියලා දෙන්නකෝ. ඔය රෙද්ද ගැලවිලා වැටෙන වෙලාව තමයි. මේ බලපල්ලකෝ බොලේ හරි වලි අක්ට වෙලා තියෙනවා. පයින් යදිනුට කකුල් දෙක වේ හේවුලනවානේ. ඉඳගෙන ඉන්නකොට හුස්මත් වෙනස් වෙනවානේ. ඒකේ තරම්ම දැකලා නැහැ. මොකද ඒ තරම්ම ජීවත් වෙලා තියෙන්නේ පමාවේ. ඒ තරම්ම ජීවත් වෙලා තියෙන්නේ අසතියේ. ඒ තරම්ම ජීවත් වෙලා තියෙන්නේ කයේ නෙවෙයි. ඒකට කය දකිනකොට මේ මොකද මේ වෙලා තියෙන්නේ කියලා හිතන. ඉතින් මරණ වෙලාවේ කොච්චර කලකබෑණියක් වෙයිද භාවනා නොකරපු කෙනාට. මේ කයට දඩඩස් කාලා එනවා. ඇහකන දිවනාසේ වැඩ නොකර යනවා. මොකද වෙන්නේ? කවදාකවත් දැකපු නැති තැනකට ආ වගේ පේනවා. මොකද කවදාවත් කය දිහා භාවනාවෙන් බල්ල නැහැ. බල්ලා එන දේවල් ඉවසන්න දන්නෙත් නැහැ. ඉතින් ඒතර මොකද වෙන්නේ? ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කළේ මනුස්සකය ලැබුණේ නිවන් දකින්න. ඔය අනම්මනම් ඒව නොකිරන්නව කියනව නෙවෙයි. කිරුවට පොඩ්ඩක් මේකට සාදර වෙලා මොකද මේක වෙන්නේ කියලා බලාපල්ලා නැත්තම් ඊගාවාත්මේ යනකොට තීසං කයක් හම්බ වෙන්නේ. ඒකට බලන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්තම් කොර වෙලා අංග විකල වෙලා හම්බ වෙනවස්ස බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක බලන්න තව හොඳට බැලුවොත් ඔක කවදාකවත් නිෂ්ප්‍රභා කරන්න බෑ. ඔක පරම සත්‍යය. ඔය පේන දේ ඇඟේ තියෙන මේ විකාර මේක බලහන් ඉන්න එක තමයි උත්තරම ආර්ය පරිශ්‍රණය. එනිසා ඇයි මේක කියලා අහන එක විතර නාස්තිකාර කඩප්පුලි නොකෑමන දහවතුර පට්ටබඳුරු ප්‍රශ්නයක් නෑ. මේ අස්පන අපිට පේන දේ ඇයි කියලා. කවුරු හරි කුණුහරුපයක් ලියලා පොතක ලියලා තිබොත් 31 කරි සුද්දෙක් කරි අම්මද. ඔලේ ඒක කෙලින්ම පිළිගන්න. මේ අස්පන අපිට තමයි කය වෙන දේ සත්‍යයි කියලා. නිසා ක්‍රිෂ්ණමූර්ති තුමා කියනවා මේ ඇයි කියන ප්‍රශ්න නිසා අපි සත්‍ය කොච්චර වසං කරනවද කියලා. ඔබ නැවත බලන්න. මුද්‍රණස අපිට දෙන්නේ අනුපසනාව කරනවා. ආයෙත් බලන්න. ආයෙත් බලන්න. කායින්වත් තාන්න එපා. ඒක හොඳම දර්ශනයක්. මේක නැවත නැවත බලන්න සද්ධාහ පහළ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වැඩිීමේදී කායික වේදනාවන් පහව යන අතර හුස්ම පද වැටීම පවා නොදෙනියයි වෙනදා නිදා සිටින ආකාරයක් මෙන් දැනියයි ටික වේලාවකින් සිත අවදි වී නැවතත් හුස්ම කෙරේ අවධානය යොමු කරයි මේ தත්ත්වය දිගටම පවතී මා කෙන අනුකම්පාවෙන් උපදෙසක් දෙනසේක්වා ඒ නිසා කොච්චර වැඩ කරත් මේ ආනපන සතිය කරනවා හැඟ විශ්‍රාම වෙනවා කොච්චර මහන්සි වුණත් ඉන්නේ මොකද හැඟ නිතරම තියෙන හොඳ නින්දක තියෙනවා ඒකට බුදුරජාණන්සේ පාවිච්චි කරන පස්සද්ධිය කියන වචනේ මේක තමයි ලෙඩ රෝග සුව කරන චෛතසිකේ. කායික මානසික ලෙඩ රෝග නැති කරන්න කයට ඇවිල්ලා හිත සංසුන් වෙන්න ඕන. ලෝකේ තියෙන තාක්කල් තියෙන කුප්පන දේවල්. ඇහෙන් රූප බැලුවොත් කිපෙනවා. කනෙන් සද්දයක් ඇහුවොත් කිපෙනවා. නාසයෙන් ගඳ දිවෙන් රස කයට පහස ලැබුණොත් කිපෙනවා. කදාකත් හිත gedට gedට එන්නේ නැහැ හිත. ගෙදෙට්ට වල තැම්පත් වුණා නම් එච්චරයි අත්තු කුසලයේ කියන්නේ. ඒකටයි අත්ත සිද්ධිය කියලා කියන්නේ. ඒකටයි තමන්ට තමන් අනුකම්පා කරනවා කියලා කියන්නේ. ඒකට තමයි සුඛී අත්තානම් පරිහරාම කියන්නේ. ලද ආත්මයේ සුවසේ පරිහරණය කරනවා. ඒක කරන්නෙම නෑනේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ ඉස්සෙල්ලා කහපු එක නෑ මේක නයි. ඒක ආවට පස්සේ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා අහනවා. නිබුදුරණට හරියට මෙතෙන් ගිහිල්ලා යොමු කරාට පස්සේ නිකන් අහම්බයක් දැක්කා වගේ. ඒ තරම්ම අපි අපේ ශාරීරික සෞඛ්‍යයට වෛර කරනවා. ඒ තරම්ම අපේ මානසික සුවයට අපි වෛර කරනවා. ඒ තරම්ම මේක අච්චාරු දාන්න, හැත්තෙලන්න, කපන්න කරන්න තමයි අපේ ලෝකේ හදලා තියෙන නිසා කරුණා කරලා කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච අත්ත කුසලේ කරන්නා වූ විසින් යන්තාක්කේ සාන්තපදයට පැමිණීම පිණිස හැකි සංඥාව ගන්න. ඌ ආවට ප්‍රශ්නයකට ගන්න එපා උත්තරයකට ගන්න. උත්තර ප්‍රශ්න නෙවෙයි මේක නැවත නැවත වැඩි කරගන්නේ කොහොමද කියන ප්‍රශ්න විතරක් හොයලා බලන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සිදු කරන විට මට එක් අවස්ථාවකදී මගේ දකුණු පාදය පොළවට තබන අවස්ථාවේදී මුළු ශරීරයම බර එම පාදයේ මතර යෙදෙන බව තදින්ම දැනුනි. ඉන්පසු පොළවේ ඇති රළු ගතිය හොඳින් මගේ පතුලට දැනෙන්නට විය. සමහර අවස්ථාවලදී සක්මන් භාවනාව සිදු කරන විට පාද ඔසවනවා තබන අවස්ථාවලදී ඇතැම් විට පාද සක්මන් මාර්ගයෙන් පිටට යනවාක් මෙන් දැනෙන්නට විය. එම අවස්ථාවලදී නැවත නැවතත් පාද නිසි මාර්ගයට ගනිමින් සක්මනෙහි යෙදුණෙමි. මේ සෑම සිදුවීමක්ම සිදුවන අවස්ථාවේදී මා ඊට හොඳින් සිහියෙන් යුතුව සක්මන් කළ බව විශ්වාසයෙන් කිව හැකිය. නමුත් ඊට හොඳින් සිහිය පවතින විටදී පවා මෙලෙස පාද සක්මන් මාර්ගයෙන් පිටතට යන්නේ ඇයිදයි යන්න මගේ ගැටලුවයි. කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මැනවි. වහන්සේට දීර්ඝාස ලැබේවා. ඔය මගේ මගේ බර කිලෝ 70යි. ඒ තනි කකුලක තියෙනකොට බලන්න කිලෝ 50ක බෑග් එකක් සිමෙන්ති කොටයක් අතින් උස්සන්න කියලා කොච්චර අමාරුද කියලා. තනි කකුලේ කිලෝ 70ක් තියෙන කියලා දැනෙන්නේවත් නැහනේ. මේ තමයි කර්ම ශක්තිය කියන්නේ. ඒ කකුලේ මේ කකුලට කිලෝ 70 මාරු වෙනවා. දුවනකොට එහෙම හිතෙන්නේවත් නැහැ මේ කිලෝ 70ක් අරගෙන මේ දුවන්නේ කියලා. පුළුවන් නම් බලන්න ත්‍රිබින්දු කොටයක් මේ අතින් අරගෙන මේ අතට මාරු කරන්න. කොච්චර අමාරුද කියලා බලන්න. එතකොට කියනවා අම්බෝ, ඒකට නාටාම්බි කෙනෙක් ඉන්න ඕන අපිට ඒක කරන්න බෑ. හැබැයි මේ නාටාම්බි කිලෝ 70 උස්සනවා දන්නෙත් නැහැ. ඒ නිසා මේක දිහා හොඳට බලන්න මේට විදි විශ්ම කර්මයක් ලෝකෙම නැහැ. මේ මනුස්ස ශරීරය විතර අපි ඒකට වෛර කිරීමනේ මේ සංසාරිකයන්. තමන්ගේ ශරීරය තිද්දි ගෑණිගේ ශරීරය ප්‍රේම කරනවා. ගෑණි මිනිහාගේ ශරීරයට ප්‍රේම කරනවා. මේ පොඩ්ඩක් වයර් මාරු වෙලා විතරයි තියෙන්නේ. බුදුරජාණන් කියන ඕක ඕක වෙනකොට තමන්ගේ ශරීරයට ප්‍රේම කරපන්. තමන්ගේ ශරීරයට කැමති වියන්. එතකොට මේ වගේ নানা ආකාර හිතා ගන්න බැරි මේ පොළවේ මිනිස්සෙක් පොළවේ ඇවිදිනවා කියන එක මොන්න තරම් විශ්මිත වැඩක්ද කියන්නේ කිලෝ 70ක් අරගෙන. ඉතින් ප්‍රෙඩිසිල් අහනවා උඩින් යන්නේ ඇයි තාත්තේ බිමින් යන්න බැරුවද මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙන්නකෝ කියලා කියනවා මේ මිනිස්සු මොකද මේ උඩින් යන්නේ. බොරු කකුල් බැඳගෙන. පයින් යවිදින එක ලොකු මාස්ටරි ලෝකේ. මේ අපි වගේ මේ මධ්‍යම පන්තිකේ මිනිස්සු මිසක පයින් යන්න බෑ කාටවත්. ඔය පුළුවන් කාර උඩින් යන්නේ ඔයගොල්ලෝ හිතනවාද මේ ආශ්චර්යයට නෑ බයට. උඹ බයයි පොළවේ ඉන්න. අපිට අපි මරන්න කවුරක්වත් නැහැ. අපිට දෙන්න කවුරක්වත් නැහැ. අපි පයින් ඇවිදිනවා. පයින් ඇවිදිනකොට ඒක දන්නවනම් පිටිපාවට විට බිම්මල් කොඩියට gadiyak යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්වන කියන්නේ. ඒක බුද්ධ විදලා කවුද සතුටින් ඉන්න බලන්න. මිරි වැඩි සංගලක් ඉල්ලා යඳුෙමි. දීපාණ මැටි ඔබ දකින්න තුරා. ඉතින් සපත්තු දෙරපු නැහැ කියලා අඬනවා. කකුල් දෙක නැතුව පස්සෙන් යන මිනිහෙක් දකින්නකම්. ඒ නිසා මේක තියා ප්‍රශ්න කරන්න එපා. මේකට නැවත සාදර කරන්න. මම කකුල් දෙක යන්නේ මට ඕන තැනට නෙවෙයි. සක්මණෙන් පිටට යආ යන්නේ. හරියට මේ අකීකරු අස්සය පහතට බැඳගත් අස්තරතයක් වගේ හතර කොණියේ දුවනවා. ඉතින් මේක දැකලා දිගට කරන එකයි අපිට කරන්න තියෙන්නේ. මම දන්නවා ෂුවර් මෙහෙන් එළියට ගියාට පස්සේ ආයෙ ඔක් කරන්න හම්බ වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ ඉතින් අර මැටි පරත් මැටි කරත් මැටි කරත් පාගෙන ගොන්නු වගේ ඇද්දපන් වෛරෝ බර භාගය කියලා බර තියාන අදිනවා. ඒ නිසා මේ කියනකොට බලන්න වම තියලා යනකොට වමට ඕන තැන මට ඕන තැන වම යන්නෙත් නැහැ. ඒකට ගමන යනවා. මේ සමයේම දකින්නකොට ඒකට මොකක්ද කියන්නේ කොනහන් දෙපා. ඇයි මේ කියලා අහලා ප්‍රශ්න අහලා කොනහන් දෙපා මේකවත් දැක්කේ මේ පෙරකල පිනකට අවිල්ලා කවුරු හරි නේද බතක් කාලා භාවනා කරන නිසානේ අනේ මේක නැවත නැවත දකින්න ලැබේවා කියලා අපි යන් ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය වන්දනීය මායිම් පාන් වහන්සේ සක්මන් භාවනාව සිරුරේ ඇතිවන සංවේදනයන් හා බැඳී ධාතු ස්වභාවයන්ද අත් දක්මින් භාවනා හොඳින් කරන්නෙමි. පරියංක භාවනාව. ආස්වාසය ප්‍රස්වාසය වෙත අවධානය යොමු කිරීමේදී ආස්වාස වාතය සිහින් අකණ්ඩව සිසිල් වායු ධාරාවක් ලෙස සිරුර තුළට නාස්පුඩු තුළින් ඇතුල් වී සිරුර තුළ විසිරී යන බවත් ප්‍රස්වාස වාතයේ උණුසුම් සිහින් වායු ධාරාවක් අකණ්ඩව සිරුර තුළින් පිට වී විසිරී යනු මට දැනිනි. මෙම தත්ත්වය පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. ඉස්සලා කියපේක තමයි තියෙන්නේ මේක පැහැදිලි කරන්න එපා. මේක නැවත නැවත බලන්න. මේ කලාතුරකින් හම්බෙච්ච එකලසක් හම්බෙලා තියෙන්නේ. මේක ලක්ෂ වාරයක් බලනකොට ඒ ධර්මතාවය විසින් ධර්මතාවය හෙලි කරයි. එතකොට තියෙන මේ කායින් හරි අහන්න ඕන ගතියෙන් තමයි අර ධර්මතාවයේ තියෙන නැවුම් ගතිය නැති වෙන්නේ. ඒකට කමඨාන් සුද්ධ කරන එක නා කියන්නේ ඕකම අනුපස්සනා කරන්න නැවත නැවත බලන්න. එතකොට ධර්මයෙන් මෝටික තේරෙන්න පටන් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස මම කීප විටක්ම නිස්සරණ වනයට ඇවිත් භාවනා කළ යෝගියෙක් මී. සීලයක පිහිටා කටයුතු කළත් භ්‍රමචර්යාව රැක්කත් පරිඋත්තාන කෙලස් ඇවිස්සී ශීලය අභිභායයි. පරිඋත්තාන කෙලස් පාලනය කරන්නේ කෙසේද? වීතික්කම නොකොලහොත් සතිය වැඩිම අසීරු අතර එළඹි සිහිය වෙනුවට ඇවිස්සුණු රාගයේ ඇති බව තේරේ. රාගයේ ඇතිවන විටම එය හඳුනාගත හැක. නමුත් ඔඩුදුවන්නාක් මෙන් පැතිරීම දක්වා වළක්වා ගත නොහැක. මේ தත්ත්වය මග හරවා ගන්නේ කෙසේද? රාගයේ හැටිම තමයි ඒක අපිට වළක්වන්න බෑ. රාගය කියන එක රත්ත කරනවා. රාග රක්ත වෙනවා. ඉතින් ආවට පස්සේ අපිට වළක්වන්න නෙවෙයි තියෙන්නේ මේ රාගයේ ස්වභාවය මේකයි. ඒක ද්වේෂයේ ස්වභාවය වෙන එකක්. නින්දේ ස්වභාවය වෙන එකයි. ඉතින් මේ ස්වභාව මොකටද අපි ඇඟේ ගාගන්නේ? මේ රාගය ආපුවාම මෙන්න වැඩි. ද්වේෂය ආපුවාම මේමයි. මේ දෙකේ වෙනස දැනගන්න පුළුවන් නම් එච්චර තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ දැන ගැනීමට නම් නෝන කියන්නේ ඉතින් රාගෙ නැතුව කොහොම නුණක් පහළ වෙන්නේ? ආපුවාම ඉතින් මේ රාගයේ දඟලන නැතිල රාගයේ භූමිකාව රාගයේ ක්‍රියාකාරකම් වලට අපි මොකටද පශ්චාත්තාප වෙන්නේ? රාගය આવොත් කාටවත් ඔච්චරයි. ඕකේ ආය මේ රාගේ ගෑනු පිළිපකමක් අඳුන ධර්මයක් නෙමෙයි. ඒකට අපි gadu ගන්නෙන්න පටන් ගත්තොත් උදේ ඉඳලා හැන්ද වෙනකම් කොහොදෝ යන රාගයකට පුදුමාකාර පිළිලක් පෙරණ හරියට රාගය අපේ අපච්චිගේ බුදුලේ වාගේ. මේ රාග නැති කෙනෙක් කවුරක්වත් නැහැ. ඒක නිසා මේකට පශ්චාත්තාප වෙන මිනිහට පුසජනය කියනවා. මේක දැකලා දැන් තියෙන රාගේ, ද්වේෂේ නෙමෙයි කියලා දන්නේ කරන ආර්යයන් වහන්සේ කියලා කියනවා. එකම රාගේ තමයි. ඒකට පශ්චාත්තාප වෙන එක නා පුසජනය. ආ දැන් තියෙන රාගේ මේ තමයි සාන්දෘෂ්ටික ධර්මයට. අස්පනා අපිට රාගේ පේනවා. අකාලිකව රාගේ පේනවා. ඒයිපසිකව රාගේ පේනවා. ඉතින් රාගයෙන් තමයි නිවන් දකින්නේ. ඒ නිසා ඒ කලින් තිබුණ රාගය පිටවන් තියෙන හැඟීම් පැත්තක දාලා රාගේ දිහා ආස්වාසේ දිහා බලනවා වගේ බලන්න. රාගේ දිහා වම බලනවා වගේ බලන්න. දකුණු බලනවා වගේ බලන්න. එදාට රාගය කියන්නේ ධර්මතාවයක් නිවන් මාර්ගයක් වෙනවා. ඒකට වෛර කරන තාක්කල් අපාය මාර්ගයක් වෙනවා. ඒ නිසා රාගයේ ගතිගුණ වෙනස් කරන්න යන්න එපා. රාගේ භාවය, රාගේ ස්වභාවය, රාගේ ගතිය බලන්න. ඒවට කියනවා භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ගති ලක්ෂණ කියලා. ඒක මහා දාර්ශනික වැඩක්. ඒක රාගෙ නැතුව කරන්න බෑ. ඇවිල්ලා ගිය රාගෙන් කරන්න බෑ. එන්න තියෙන රාගෙන් කරන්න බෑ. රාගය ඇවිල්ලා රත් වෙලා අස්පනා අපිට ලේපිට තියෙද්දි තමයි බලන්න පුළුවන් එනේකට කොච්චර සද්ධාව ඕනද කියලා බලන්න. කොච්චර සීලයක් ඕනද කියලා බලන්න. ඒකට කොච්චර සතියක් ඕනද කියලා බලන්න. ණයට ගන්න බෑනේ මෙවුවා. ඒ නිසා පැමිණෙන පැමිණෙන රාගයේදී ස්වභාව ලක්ෂණ දැනගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්ස පළමු වතාවට මෙම වැඩසටහන සඳහා ඉදිරිපත් වූ අයෙක්මි. පරියංක භාවනාවේදී හුස්ම රැල්ල දෙසට අවධානය යොමු කළ අතර හුස්ම ඉහළට යන විට ඇතුල් වෙනවා ලෙසත් හුස්ම පහළට යන විට පිට වෙනවා ලෙසත් මෙනෙහි කළෙමි. මෙසේ ටික වේලාවක් කරන විට මගේ සිත වෙනස් සිතුවිලි ගලා ආවේය. මගේ සිත එම සිතුවිලි වෙත ඇදී ගියේය. මෙනෙහි කිරීම අමතක වී ගියේය. නැවතත් මම හුස්ම රැල්ලට වෙත අවධානය යොමු කර මෙනෙහි කෙලේය. තවදුරටත් ඉදිරියට භාවනාව කරගෙන යන විට දන හිතෙන් දැඩි වේදනාවක් ආවේය. වේදනාව ඉවස දරා ගනිමින් ඉදිරියටත් මෙනෙහි කෙලේය. වේදනාව ක්‍රමෙන් අඩු වී ගොස් හුස්ම රැල්ල තුනී වී ඉතා සියුම් වී දැනෙන නොදැනෙන තත්ත්වයටපත් විය. සක්මන් භාවනාව මුලින් සක්මන් කිරීමට පටන්ගෙන වම දකුණ වශයෙන් මෙනෙහි කර ගමන් කරමි. පාදයේ බිම තබන විට වැලිවල ගොරෝසු ගතිය විලුඹට හා ඇඟිලි වලට දැනුනි. පියවර 30ක් 40ක් තබන විට සිත ඇවිදින අරමුණෙන් වෙනස් වී වෙනස් වී වෙනස් සිතුවිලි වලට ඇදී ගියේය. නැවත සක්මන අරමුණට ආවේය. තවද සක්මන කරගෙන ගොස් නවතින තැන මට මෙනෙහි කිරීමට අමතක විය. හැරෙන විට හැරෙන බව මෙනෙහි කිරීමටත් අමතක විය. පින්වත් ස්වාමීන් වහන්සේගේ උපදෙස් පතමි. අවවාද බලාපොරොත්තු වෙමි. ඔය මේකෙදී අර පදයන් කියන විස්තර වලට කියනවා මේ ආනාපානෙතියේදී මගේ හිත විතරමුණුවට ගියයි කියලා. ඉතින් මේ වගේ මගේ සුබ සාධනයේ දනවන කෙලෙස් උපදවන අරමුණ තියේදී පිට යන නන්නත්තර හිතට මගේ හිත කියනවා නම් ඉතින් ඒක කඩප්පුලි වැඩන්නේ. මගේ හිත නම් මං කියන දේ අහන්න එපා. ඒත් නිකන් හිත කියන්නේ. ඒක උත්තර පව් සිද්ධ වෙන්නේ නැහැ. හිත හිතේ හැටි. මේ කෙලෙස් අරමුණ තියෙනකොට නික්ලේශී අරමුණ තියදී කෙලෙස් අරමුණට දුන. ඒකට මම කියා ගන්න තරම් මෝඩද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. මම කියා ගන්න වටින එක මම කින්ද අහනවනේ. මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් නම්. ඉතින් ඒ හිතට මම කියා ගන්න ගියාම ඒ හිතේ කියන හැම වැඩකටම මම පවන්දි ගන්න මේ හිත මම නෙවෙයි කියන්න බලන්න. මගේ නෙවෙයි කියන්න බලන්න. මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. නේතම් මම නේතෝ අමසින මේසෝ අත්තා. මගේ එක නම් මේ සුභසිද්ධිය දැනට යන්න එපායි. සුභසිද්ධිය තන මේ තියේදී අර කෙලස් ජරාවකට හැදෙනවා. මේක දිහා බලන්න පුළුවන් උනේ භාවනා කරපු නිසානේ. භාවනා කරන්නේ නැති වෙලාවේ මගේ හිත කොච්චර කක්ක කරනවද? රාත්තල් ගන්න දන්නවද? ටොං ගන්න දන්නවද? ඉතින් මේ පේනකොට පේන එක තමයි නරක වෙලා තියෙන්නේ. රාත්තල් ගන්න දන්නතෝ ටොං ගන්න දන්නතෝ ගෙදර ඉන්නකොට භාවනා කරනකොට කන ගන්නවා. ඇත්තක දිලා මේ මේ පොඩි දෙයකට නටනවා. ඒ ඒ භාවනා කඩන්න තියෙන කට්ට කයිරාටික්කම්. ඉවට කියන්නේ ගොඩ පෙරක දෝරුකම් කියලා. ඌව නෙවෙයි. ඒ අන හිතට මම නොවි මගේ නෙවෙයි කියන්නේ බුදුහාමර අපට උපදෙස් දීලා තියෙන්නේ. මොකද මගේ පෑනින් එක ලීවෙන හැටි බලන්න කොච්චර ලස්සන ලීවෙනවද කියලා. මගේ හිත අරමුණෙන් පිටට කියක්. ඉතින් මගේ හිත කියන්නේ නැතුව ඉන්න කියන්න පුළුවන්. අනේ විදිහට මේ කමටහන කියවලා බලන්න තමයි ලියන දේ තමයි තේරෙන්න පටන් ගනි. අපි දුන්නොත් ප්‍රමාදයට සහ අප්‍රමාදයට හේතු වෙන කරුණු හිත දුවන්නේම ප්‍රමාදයට. ඉතින් ඒ විතක් නිට්යයි සුඛයි සුබයි මගේ කියන්න වටිනවද කියලා බුදුරජාණන්සේ අනන්තලක්කන සූත්‍රයේදී පස්සක මහණු ළඟ තියලා ඇහුවා. මේ විදිහට Tamanට අනර්ථය කරෙන් දෙන හොඳ නරක දෙක ලස්සනට පෙන්නලා තියෙද්දි හොඳ තබා නරකට යන දෙයට මහන්නේ මේක මම කියන්න වටනද මගේ කියන්න වටනද මගේ ආත්මේ කියන්න වටනද කියලා අහනවා. ඉතින් පස්සක මහනොත් Taman ඇතුළමයි ඉන්නේ බුදුහාමුදුරුත් Taman ඇතුළමයි ඉන්නේ. බුදුරජාණන්සේ අහනා වගේ අහන්න හිතෙන් මේ තරම් නොකෑමනකම දහපතුරා පට්ටපතුරු දේවල් වලට හිතන දුවන හිතටත් මම කියාගන්න වටිනවද මගේ කියාගන්න වටිනවද කියලා පරීක්ෂා කළ බලන්න. ඒ නිසා ඕකටම වෙන්නේ දෙන්න ගමන් බලන්න මේ තරම් අවජාතක දරුවෙකුට තාත්තා වෙලාද මම මේ කටයුතු කරේ සංසාරේ. දැන් මේ දෙන්නේක හොඳක්ද නරකක්ද? නැත්නම් දැන්ද කට කරප්පන් එන්න පටන් ගත්තේ කියලා මේක තියා නැවත නැවත බලන එක තමයි සද්ධාව කියන්නේ. ඉවරයි. ප්‍රශ්න 13ක් තිබිලා ඉවර වෙලා තියෙනවා. ඉතින් අපිට තව අද පටන් ගන්නකොට මට පොඩ්ඩක් එනකොට පාවනවා gediy ගන්න ලැබුණේ. ඒ නිසා කාට හරි තියෙනවා නම් ඊයේ ප්‍රශ්න සාකච්ඡාව තියන්න බැරි වෙච්ච නිසා සැසිවාරේ સમાપ્ત කරන්න ඉස්සෙල්ලා කියන්න යමක් තියෙනවනම් අත උස්සන්නේ කියලා මම ඉල්ලා හිතනවා සභාවට ප්‍රශ්න හරි ප්‍රකාශන හරි තියෙනවා. එහෙම නැත්නම් අපි කාලය ගන්න බලාපොරොත්තු වෙන සක්මන් භාවනාව සඳහා අපි තුනට රැස් වෙනවා පරියංක භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.